චිත්තං රක්ඛේත මේධාවි චිත්තං ගුත්තං සුඛවහං සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ නයනා ජයමාන මහත්මිය රුක්මල් හා දිෂ්ණා දියණිවරුන් ප්‍රබෝධ පුතණුවන් බෑනාවරුන් මුණුබුරා සහ මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ වසර 8කට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු සැන්ඩි ජයමාන්න ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට දයාබර පියාණන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම සුජීවත්ව සිටින නයනා ජයමාන්න මෑණියන්ටත් ඒ වගේම පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මිය පරලෝ යන්නට එදුණු මල්ජිනී සොහොයුරියට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සහ පරම්පරාවේ මිය ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ලෝකවාසී සියලු සත්වයින්ට රෝග පීඩා සමනය වෙලා නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන. ඒ යහපත් අරමුණු ඇතිව සිදු කරන මේ ධර්මානුශාසනාවෙහි මාත්‍රකාව හැටියට ඒ පින්තුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ සෑම වයසකදීම විශේෂයෙන් තරුණ විවාහක වයෝවෘද්ධ ඒ සියලුම දෙනාගේ වෙනස් වන සිත් පාලනය කොට යහමගට හසුරුවා ගන්නා ආකාරය බුද්ධ ධර්මයට අනුව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. එතකොට මේ දීර්ඝ මාතෘකාව කෙටි කරලා ගත්තොත් අපි කොහොමද සිත රැකගෙන කටයුතු කරන්න කියන කාරණය තමයි අද ධර්ම දේශනාවෙහි මාතෘකාව වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරගත්තේ ධම්මපදයේ චිත්ත වර්ගයේහි සඳහන් වෙන ගාථා ධර්මයක් සුදුද්දසං සුනිපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවි චිත්තං වුත්තං සුඛාවහං බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිතේ ස්වභාවය සුදුද්දසං දකින්නට පහසු නැහැ දකින්නට ඊටාම දුෂ්කරයි. සුනිපුණං ඊටාම සූක්ෂමයි සිතේ ස්වභාවය. යත්ත කාම නිපාතිනං කැමැති කැමැති තැන ගිහින් පතිත වෙනවා. සිත කැමැති තැන තමයි පතිත මේ ගති ලක්ෂණ වලින් යුක්තයි. එබඳු සිත චිත්තං රක්ඛේත මේධාවි. මෙබඳු ගති ලක්ෂණ වලින් යුක්ත වූ සිත ඥානවන්ත පුද්ගලයා විසින් ආරක්ෂා කරගන්නවා. චිත්තං ගුත්තං සුඛවහං එසේ රකින්න ලදසිත සත්‍යයට සියලු කල්හි සැපගෙන දෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ගාථා ධර්මයේ මාතෘකා කොටගෙන අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සිත රැකගන්නේ කොහොමද කියන කාරණය. දැන් බාල තරුණ මහලු ගිහි පැවිදි කියන ભેදයකින් තොරව අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ ඉන්ද්‍රයන් සැකසීලා තියෙන්නෙම පිනතුනේ ඇතුළත දකින්නට නෙමෙයි බාහිර පිටත අරමුණු කරන්නට. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ඇස පිහිටලා තියෙන්නේ අන් අයගේ මුහුණ දකින්නට අන් අයගේ මුහුණේ තියෙන අඩුපාඩු දකින්නට ඇසට පුළුවන්කම තියෙනවා. නමුත් Tamanගේ මුහුණේ තියෙන අඩුපාඩු දුර්වලකම් අපේ ඇසට එකවර පෙනෙන්නේ නැහැ. ඒ වගේම කනට බාහිර ශබ්ද ඇහෙනවා. අභ්‍යන්තරයේ ශබ්ද කනට එතරම් ගෝචර වෙන්නේ නැහැ. ඒ වගේම නාසයට බාහිර තියෙන ගඳ සුවඳ දැනෙනවා. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන දුර්ගන්ධය මේ නාසයට එතරම් අරමුණු වෙන්නේ නැහැ. මේ විදිහට තමයි අපේ ඉන්ද්‍රයන් බොහෝ කොට පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ සිතත් පුරුදු වෙලා තියෙන්නේ, සැකසීලා තියෙන්නේ අන් අයගේ දුබලකම් දකින්නට අන් අයගේ අඩුලුහු දකින්නට විනා Tamanගේ සිතේ පවතින දුර්වලකම් දකින්නට නොවේ. නමුත් අපට අවශ්‍ය නම් මේ తත්වය වෙනස් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේදී ඒ తත්වයන් වෙනස් කරගන්නට උපක්‍රම භාවිත කරනවා. ඒ මොනවද? දැන් ඇසට පෙනෙන්නේ අන් අයගේ මුහුණේ තියෙන අඩලුහු විතරයි අපේ මුහුණ බලා ගන්නට ඕන නම් අපි ඒ වෙනුවට කැඩපතක් පාවිච්චි කරනවා කැඩපතක් පාවිච්චි කළාම නේත්‍ර දෘෂ්ටිය අපේම නේත්‍ර දෘෂ්ටිය කැඩපත තුලින් පරාවර්තනය කරලා නැවත අපේ මුහුණ දකින්නට පුළුවන් එහෙම දකිනකොට තමයි මොහුනේ තියෙන අඩලුහු තමන්ගේ නේත්‍රයෙන් තමන්ටම දැක ගන්නට පුළුවන් වෙන්නේ. නමුත් නේත්‍රය සැකසීලා තියෙන්නේ බාහිර ඉලක්ක කරන්නට, බාහිර අරමුණු කරන්නට. ඒ නිසා ඒ බාහිර උපකාරයෙන්ම අපේ දර්පණ තලයක එහෙම නැත්නම් කැඩපතක උපකාරයෙන් ඒ නේත්‍ර දෘෂ්ටිය පරාවර්තනය කරලා අපේ මොහොනේ අඩුලුහු දැකලා සකස ගන්නට පුළුවන්. මේකට කියනවා ප්‍රත්‍යවේක්ෂණයයි කියලා. ප්‍රත්‍යවේක්ෂණය කියලා කියන්නේ ආපසු හැරිලා බලනවා. අඩුලුහු බලලා සකස් කරගන්නවා. එතන තියෙන කරුණු විමර්ශනය කරනවා. අදාළ අරමුණට යෝග්‍ය විදිහට කරුණු සැකසීලා තියද නැතිද කියලා විමසා බලනවා. මේ විදිහට ආපසු හැරිලා විමසා බැලීම තමයි ප්‍රත්‍යවේක්ෂණයයි කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයා කැඩපත පාවිච්චි කරලා Tamanගේ මොහුන ප්‍රත්‍යවේක්ෂා කරනවා වගේ අපට ඕන නම් පුළුවන් අපේම සිත ප්‍රත්‍යවේක්ෂණය සඳහා යොදවන්නට. දැන් සිත පුරුදු වෙලා තියෙන්නේ අනිත් අය කරන කියන දේවල් බලන්නට, දකින්නට, සිතන්නට, ඒවාෙහි අඩුලුහු විමර්ශනය කරන්නට විනා තමන්ගේ සිතෙන් යම්කිසි දෝෂයක් මතුවෙනවද, ගැටලුවක් මතුවෙනවද කියන එක එතරම් හඳුනා ගන්නට සිත යොමු කරලා නැහැ. යොමු වෙලා නැහැ. එහෙම තමයි සිත ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අපිට තරහක් ආවොත් අපිට හිතෙන්නේ අනිත් කෙනා කරපු වැරද්ද නිසා තමයි මේ ගැටලුව මතුනේ. එතකොට ඒ අනිත් කෙනාගේ වරද දකිනවා මිසක් Taman කුපිත වීමේ හානිය, දෝෂය Tamanට පේන්නේ නැතු යනවා. ඒ මොකද සිතෙන් අරමුණු කරන්නේ බාහිර පමණයි. ඉතින් මේ ගැටලුව निराකරණය කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර නේත්‍ර දෘෂ්ටිය පරාවර්තනය කරන්නට කැඩපත පාවිච්චි කරන්නා වගේ හැම විටම Taman කරන කියන සිතන දේවල් පිළිබඳව සබුද්ධික වෙන්නට සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්නට නම් Taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයෙන් ක්‍රියා කරන්නට ඕන. දැන් අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ උපමාවම මතු කරමින් මේ කාරණය පැහැදිලි කරනවා රාහුල පොඩි හාමුදුරුවන්ට කැඩපතින් මොහොන බලලා ප්‍රත්‍යවේක්ෂා කරලා අඩුළු හෝ සකසා ගන්නා වගේම Taman කරන කියන සිතන සෑම දෙයක්ම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීමේ තියෙන වැදගත්කම. එතකොට පින්නතුනේ එහෙම ප්‍රත්‍යවේක්ෂා නොකරන කෙනෙකුට Tamanගේ සිතේ මතුවෙන දුර්වලකම් හැර අනිත් අයගේ සියලු දුබලකම් පෙනෙන්නට ගන්නවා වැටහෙන්නට ගන්නවා ඒවා පිළිබඳව විශ්ලේෂණය කරනවා විමර්ශනය කරනවා ਵਿਚාරය කරනවා චෝදනා කරනවා නිග්‍රහ කරනවා ඒ සියල්ලක්ම කරන්නට පුළුවන් හැබැයි Tamange සිතේ ජනිත වෙන දුබලකම් ඒවා දකින්නට ඒතනත්තා සමත් වෙන්නේ නැහැ කුමක් නිසාද සති සම්පජඤ්ඤය අවදි කරගන්නේ නැති නිසා ඉතින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ආරම්භ වෙන්නෙම මේ සති සම්පජාඤ්ඤයෙන්. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම මාර්ගයයි තියෙන්නේ මේ ගැටලුව निराකරණය කරන්න කුමක්ද? සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම. එතකොට සිහිය කියලා කියන්නේ කුමක්ද? බාහිර අරමුණ දකින අතරේම Tamanගේ සිතට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්නට උත්සාහ කිරීම. ඒ කියන්නේ අපට ඇහැට යම්කිසි අරමුණක් පෙනෙනකොට ඒ ගැන අපේ අවධානය යොමු වෙනවා. ඇසින් නෙවෙයි අපි අරමුණු දකින්නේ සිතින්. ඇසින් කරන්නේ අර කැමරා කාචයකින් කරන වැඩේ පමණයි. ඒ කියන්නේ බාහිර දර්ශනය අභ්‍යන්තරයට ගන්නට ඇස උපකාර කරනවා. එතකොට මේ නේත්‍ර නේත්‍රයට පතිත වෙන රූප ඡායාවන් අපේ සිත විසින් හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ අරමුණු කරමින් සිත් පහළ වෙනවා. එතකොට ඇත්තටම රූපය දකින්නේ රූපය තේරුම් ගන්න සිතෙන්. ඒ සිත නැත්තම් ඒ ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. දැන් බටහිර විද්‍යාවට අනුව භෞතික විද්‍යාවට අනුව කතා කළොත් ඒ සඳහා ස්නායු පද්ධතිය මොළයේ උපකාර වෙනවා කියලා ඒ අය පැහැදිලි කරනවා. ඒක නිවැරදි. මොකද ඇස පමණක් වෙන්ව ක්‍රියාත්මක වෙන්නේ ඒ හා සම්බන්ධ ස්නායු පද්ධතිය මොළය එකට බද්ධ වෙලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමුත් ඒ ස්නායු පද්ධතිය මොළය ඇහැ මේ සියල්ලම තිබුණා වුණත් සිත නැත්තම් මේ රූප දැකීමේ කාර්ය සම්පූර්ණ වෙන්නේ නැහැ. සිත විසින් තමයි මේ රූප හඳුනාගන්නේ. කනෙන් හඳුනා ගන්න ශබ්දත් එහෙමයි. නාසයෙන් ආග්‍රහණය, දිවෙන් රසය, කයින් ස්පර්ශය මේ පංචේන්ද්‍රයන්ම අපට උපකාර කරනවා බාහිර ලෝකයේ ස්පර්ශ කරන්නට. නමුත් ඒවා අපි අවබෝධ කරගන්නේ වටහාගන්නේ සිතින්. ඒ නිසා සිත නැති තැනක අපිට බාහිර අරමුණු අරමුණු කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් ඇසට රූපයක් අරමුණු වෙනකොටම අපි ඒ අරමුණු වෙන රූපය පිළිබඳ අපේ අවධානය යොමු කරනවා. හැබැයි යොමු කළාට ඒ මොහොතේ අපේ සිත වැඩ කරන්නේ කොහොමද? සිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ බාහිර අරමුණට සිත ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියලා විමසා බැලීම අපෙන් හුඟක් වෙලාවට ගිලිහෙනවා. එහෙම ගිලිහෙනකොට අර බාහිරින් දැකපු රූපය ගැන අපේ උනන්දු වෙලා කුතුහලය හෝ ඇලීම හෝ ගැටීම හෝ ඒ කුමක් හෝ ඇති කරගෙන බාහිර රූපයත් එක්කලා පොරබදනවා හැබැයි අභ්‍යන්තරයේ ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන චිත්ත ධාරාවට කුමක් වෙනවාද කියලා අපිට නිනව නැතු යනවා බාහිරින් ඇහෙන හඬ පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා සිතට කුමක්ද වෙන්නේ කියලා අපිට නොපෙනී යනවා අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් පිරිසක් අතර ඉන්නකොට කවුරු හරි අපේ නම කියනවා ඇහෙනවා. අපි ගැන මොනවා හරි කියනවා ඇහෙනවා. ඒ ඇහෙනකොට අපිට ඒ කිට්ටුවට යන්න බැරි වුණත් අපි ඉන්න තැන ඉඳලා අපේ අවධානය යොමු කරනවා අර කියන දෙයට. අපේ කන සුසර කරනවා ඒ කියන කාරණේ ඇහෙන විදිහට. ඒතකොට යම් තරමක් දුරින් හිටියා වුණත් අනිත් බොහෝ සද්ද ඇහුණා වුණත් අපට ඕන නම් පුළුවන් ඉන්න තැන ඉඳලම අර කියන කාරණයට වඩා විශේෂ කොට අවධානය යොමු කරන්නට. එතකොට දැන් ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ටියුන් කරනවා කියලානේ. එතකොට සිංහලෙන් කියන්නේ සුසර කරනවා. එහෙම කන සුසර කරන්නට පුළුවන්, සිත සුසර කරන්නට පුළුවන් ඒ අදාළ අරමුණට. එතකොට බාහිර අරමුණු ගොඩාක් තිබුණා වුණත් අපිට මොකුත් ඇහෙන්නේ ඒ අදාළ අරමුණ ඇහෙනවා. දැන් මේක අපි ගොඩාක් දෙනා අත්දැකලා තියෙනවානේ. බස් එකක යනකොට අපිට හුඟක් සද්ද බද්ද බොහෝ දෙනා කතා කරනවා වාහනයේ සද්ද බාහිරින් ඇහෙන ශබ්ද නොයෙක් දේවල් ඒ සියල්ල තිබුණා වුණත් අපට ඕනනම් බස් එකේ ගිහින් වාඩි වුණාම අපට පොතක් කියවන්න පුළුවන් එහෙම නැත්නම් ගීතයක් අහලා රස විඳින්නට පුළුවන් වෙනත් දෙයක් ගැන කල්පනා කරන්න පුළුවන් අර සද්දබද්ද සියල්ල තිබුණා වුණත් අපට ඕනනම් බස් එකේ ගිහින් වාඩි වුණාම හුදකලා වෙන්නට පුළුවන් ඕනවා. ඒ අත්දැකීම බොහෝ දෙනෙක් ලබලා තියෙනවා. එතකොට අර තරම් සද්දබද්ද බාහිර ഘോഷාවන් තියෙද්දි කොහොමද අපේ සිත හුදකලා කරන්නේ? ඒ එකක්වත් අපට අදාළ නැති බව මනසින් තේරුම් අරගෙන අපට අවශ්‍ය දේ අපි උනන්දු වෙන කාරණේ ගැන අවධානය යොමු කරනකොට අපේ ඉන්ද්‍රයන් සහ සිත සුසර කරනකොට අපිට ඒ දේ විතරක් මතුවලා දැනෙන්නට ගන්නව අවශේෂ කිසිවක් නොදැනී ගිහින්. මොකද මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය තමයි අවධානය යොමු කළොත් තමයි ඉන්ද්‍රයන්ට ඒවා දැනෙන්නේ. ඉන්ද්‍රිය තිබුණු පමණට සිත තිබුණු පමණට සිත් පහළ වෙන්නේ නැහැ. දැන් ඇසට රූප අරමුණු වෙච්ච පමණටම හැමතිස්සෙම චක්කු විඥානයන් පහළ වෙන්නේ නැහැ. ඇසට දහසක් රූප අරමුණු වුණා වුණත් චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ අවධානය යොමු වෙන්නේ නැතිනම් ඒ වෙලාවේ වෙනත් අරමුණක් එක්කලා නම් බැඳිලා තියෙන්නේ වෙනත් කරුණක් ගැන නම් හිත හිතා ඉන්නේ ඇස ඉදිරියෙන් කෙනෙක් ගියා වුණත් පේන්නේ නැහැ කනට බොහෝ දේවල් ඇහුණා වුණත් ඒවා ඇහෙන්නේ නැහැ අවධානය නැතිනම් එහෙමනම් අපි කවුරුත් යම් ප්‍රමාණයකට අපට තේරුම් ගන්නට පුළුවන් යමක් කෙරෙහි අවධානය යොමු වුණොත් තමයි ඉන්ද්‍රයන්ට ඒ අරමුණ හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ අවධානය යොමු වෙනවා කියලා කියන්නේ ඒ පිළිබඳ සිත යොමු වෙනවා. එතකොට සිතින් තමයි ඒ අරමුණු දැනගන්නේ, වටහාගන්නේ. දැන් එතකොට අපි මේ උදාහරණය හැටියට කියාගෙන ගියේ යම් පිරිසක් අතර ඉන්නකොට අපේ නම කියමින් අපි ගැන මොනවා හරි කියනවා වගේ ඇහුණු ගමන්ම අපි ඒ කෙරෙහි අවධානය යොමු කරනවා. අපේ කන සහ සිත ඒ අරමුණට සුසර කරනවා. දැන් එතකොට අනිත් කෙනා අපි ගැන කියන දේ අපට ඇහෙනවා. අපිට දොස් කියනවා නම් හරි එහෙම නැත්නම් අපේ යම්කිසි අඩුපාඩුවක් කතා කරනවා නම් හරි ඒක අපිට ඇහෙනවා. එතකොට අපි දන්නවා දැන් මේ තැනැත්තා මට චෝදනාවක් කරන්නේ. මේ තැනැත්තා මට දොස් කියනවා. ඔහු මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා දැන් අර කියන දේ කරන දේ ඒ සියල්ලක් අපිට පැහැදිලිව දැනෙන්නට ගන්නවා. නමුත් අපිට නොදැනී යන දේ තමයි ඒ ටික අහගෙන ඉන්නකොට අපේ සිතට මොකද වෙන්නේ? අපේ සිත ඒ ඒ බාහිර ක්‍රියාවලියට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ අරමුණු කරන සිත මොන විදිහේ මනෝභාවයන්ද ජනිත කරන්නේ කියන එක අපි අපට හුඟක් වෙලාවට නොදැනී යනවා. එතකොට එහෙම වෙච්ච ගමන් බාහිර අරමුණ ග්‍රහණය කරගෙන තියනවා අපේ සිතට සිද්ධ වෙන දේ අපි දැකලා නැහැ. අනිත් අයගේ අඩුව අනිත් අයගේ වරද අපට වැටහිලා තියෙනවා සිතට සිද්ධ වෙන වරද අපට වැටහිලා නැහැ මෙන්න මේ විදිහට තමයි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු කියන සියලු දෙනාගේම සිත් සතන් ක්‍රියාත්මක වෙන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරවන හැම අවස්ථාවකම ඔන්න ඔය විදිහට බාහිරට යොමු වෙලා ඒ කියන්නේ අභ්‍යන්තරය දකින්නේ නැහැ අභ්‍යන්තරය නොදකින නිසා තමන්ගේ දෝෂේ පෙනෙන්නේ නැහැ ඒ නොපෙනෙන නිසා බහුලව ප්‍රතඥ සත්වයා ඇබ්බැහි වෙලා තියෙනවා පුරුදු වෙලා තියෙනවා දෘෂ්ටිගතික වෙලා තියෙනවා මම මට හිතෙන දේ නිවැරදි කියලා තීරණය කරන්න. ඒක වෙන වෙනම විශ්ලේෂණය කරලා නෙමෙයි සමස්තයක් හැටියට ගත්තහම ඕනම තැනකදී අනිත් කෙනා කියන කරන දේවල් වල අඩුපාඩු පේනවා. හැබැයි මට යමක් හිතෙනවා නම් ඒ හොඳම දේ තමයි මට හිතෙන්නේ වගේ අපි හිතාගෙන ඉන්නවා. ඒ අනිත් අය කියපු දේ කරපු දේ හිතපු දේ පිළිබඳව අපට යම් යම් විවේචන තියෙනවා අපට ඒවා ඒ යම් යම් අඩුලුහු පෙනෙන්නට ගන්නවා හැබැයි මට හිතෙන දේ මම කියන දේ මම කරන දේ ඒක ගැන අපට මොකුත් විවේචනයක් නැහැ විශ්ලේෂණයක් නැහැ ඇයි ඒ හොඳම දේ හරිම දේ නිවැරදිම දේ වගේ පූර්ව නිගමනයක් ඇතිවයි අපි කතා කරන්නේ ඉතින් මේ தત્ත්වය වඩාත් වැඩි වෙනවා සක්කාය දිට්ඨිය වඩා ප්‍රබල වෙච්ච තරමට ප්‍රතජන සියලු සත්වයින්ටම සක්කාය දිට්ඨිය තියෙනවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක්ය මමය කියලා දැඩිව ග්‍රහණය කරගන්න ගතිය දෘෂ්ටිගතික බව. ඒතර මෙතන තියෙන නාම රූප සමූහයක් පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ පංචස්කන්ධයක් හැටියට නාම රූප හැටියට බෙදා බලන්නට නොවේ මේ මම තමයි දේවල් කරන්නේ මට තමයි දැනෙන්නේ මට තමයි අනුන්ගේ වරද පෙනෙන්නේ. ඒ අනුන්ගේ වරද පෙනෙන්නේ ඇයි? මම හුඟක් දක්ෂ නිසා. අනිත් අයට අනුන්ගේ වැරද්ද පේන්නේ නැහැ. ඒගොල්ලෝ අනුවන නිසා. එහෙම නැත්නම් ඒගොල්ලෝ විචක්ෂණ නැති නිසා. අපි එහෙම නෙමෙයි. අපි මේ ලෝකේ කාලා වතුර බීලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපට ඕනම දෙයක් දැනෙනවා. අපට වැටහෙනවා. අපේ කණෙන් රින්ගන්න කාටවත් බෑ. අන්න ඒ වගේ Tamanට Taman ගැන හිතෙනවා. Taman දක්ෂයි, විචක්ෂණයි, ඒ අනිත් අයගේ අඩලුහු අපට පේනවා. එහෙම හිතන්න හිතන්න අපට අනිත් අයගේ වැරදිම අඩුපාඩුම බහුලව පෙනෙන්නට ගන්නවා. හැබැයි ඒ තුලින් අපේ සිතට වෙන වරද අපට පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. කුමක් නිසාද මේ සිත දකින්න දුෂ්කරයි. සුදුද්දසං සිත දැකීම ඊටාම දුෂ්කරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කුමක් නිසාද? එකක් තමයි සිතේ සියුම් බව, සුනිපුණං තාම සූක්ෂමයි සිත. ඊළඟට වේගවත් වහා ඇති වෙලා නැති වෙනවා. එතකොට සිත සියුම් නිසාත් වේගවත් නිසාත් දකින්නට පහසු නෑ. අනිත් කාරණේ තමයි අපි එහෙම දකින්නට පුරුදු වෙලා නැහැ. පුරුදු කරලා නැහැ. සතිය සම්පජඤ්ඤය අපි ප්‍රගුණ කරලා අඩුයි. ඒ නිසා තමයි අපට ඒ සූක්ෂම ඕ නිපුණ වූ වහා ඇති වෙලා නැති වෙන මේ චිත්ත පරම්පරාවන්ගේ ක්‍රියාකාරීත්වය අපට හරියට තේරුම් ගන්නට බැරි වෙලා නමුත් මේක තේරුම් ගන්න තාක් කල් යම් කිසි කෙනෙකුට සිත ශක්තිමත් කරන්නට බෑ. ශක්තිමත් සිතක් නැති හැම විටම අපි දුර්වල වෙනවා, කඩා වැටෙනවා. බාහිර අරමුණු ඔස්සේ අපි දෝලණය වෙනවා. එතකොට අපි අපි දෝලණය වෙන්නේ බාහිර මත. හරියට නූල් වලින් නැටවෙන රූකඩයක් වගේ. තමන්ට තමන් පිළිබඳ පාලනයක් නැහැ, සංයමයක් නැහැ, දමනයක් නැහැ, සුරක්ෂිත බවක් නැහැ. එතකොට Tamanට Taman පිළිබඳ නිවැරදි තීරණයකට නිගමනයකට ස්ථාවරයකට එන්න බෑ. යම් කිසි අදිෂ්ඨානයක පිහිටලා කටයුතු කරන්න බෑ. හැම විටම සැලෙනවා, වෙනස් වෙනවා, වහා වෙනස් වෙනවා. මොනෝ මතද? බාහිර අරමුණු මත. එතකොට ඒ තැනත්තා හඳුන්වන්නේ චපල පුද්ගලයෙක් කියලා. චපලයි කියලා කියන්නේ එක අරමුණක හරියට ඉන්න බෑ. එක අදිෂ්ඨානයක ඉන්න බෑ. මම මෙහෙම කරනවා කියලා හිතාගෙන හිටියට එහෙම කරන්න බෑ. බාහිර අරමුණුත් එක්කලා ආය වෙනස් වෙනවා. මම මේකනම් කරන්නෙම නෑ කියලා හිතාගෙන හිටියට එහෙම නොකර ඉන්නට බෑ බාහිර අරමුණුත් එක්ක වෙනස් වෙනවා. ඇයි ඒ? Tamanට Tamanගේ සිත පිළිබඳ দমনයක් නෑ, පාලනයක් නෑ. හැබැයි එහෙම නැතත් අපි හිතනවා අනිත් අය යම්කිසි দমনයකින් ඉන්න ඕන. ඇයි ඒගොල්ලන්ට කියපු දේ කරන්න බැරි? ඇයි ඒගොල්ලන්ට මේ වැරදි හදාගන්න බැරි? ඒගොල්ලන්ට අද යමක් කිව්වහම හෙට වෙනකොට හදාගෙන ඉන්න ඕන වගේ අපි හිතනවා. හැබැයි Tamanට යම් කිසි දුර්වලකමක් හදාගන්න කොච්චර කල් ගිහින් තියද කියලා අපි ප්‍රත්‍යවේක්ෂා කරනවා අඩුයි. ඊළඟට අනිත් කෙනාට ඇයි මේ වැඩේ කරන්න බැරි ඇයි කැප වෙන්නේ නැත්තේ කියලා අපි හිතනවා. හැබැයි Taman කොච්චර අදිෂ්ඨානයකින් යුක්තව එක් දෙයක පිහිටලා සිටින්න Taman දක්ෂද ඒ පිළිබඳව හුඟක් වෙලාවට ප්‍රත්‍යවේක්ෂා කෙරෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට බාල තරුණ මහලු ගිහි පැවිදි භේදයකින් තොරව පුහුණු නොකරන ලද නොරකින්න ලද দমনය නොකරන ලද සිත හැම විටම වික්ෂිප්තයි එය බාහිර අරමුණු ඔස්සේ වහා දිව යනවා සූක්ෂමයි දකින්නට පහසු නෑ ඉතින් ඒබඳු සිත দমনය කරන්නට හැකි වෙන්නේ ඥානවන්තයෙකුට පමණයි ප්‍රඥාව ඇති කෙනෙකුට පමණයි ඒ සිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැති කෙනෙකුට ඒක කරන්න පහසු නෑ එතකොට සිත ආරක්ෂා කර ගැනීමේ ඥාණය ඒ හැකියාව අපි හැම කෙනෙක් සතුවම යම් ප්‍රමාණයකට තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් ඒක දියුණු කරන්නට අපි උත්සාහ කළ යුතුයි. දියුණු කරන්න උත්සාහ කළේ නැතිනම් ඒක වර්ධනය වෙන්නේ තියෙන ශක්්‍යතාවේ මොට වෙලා යනවා. දැන් උදාහරණයක් හැටියට අපි මුලින් කිව්වනේ බස් එකක යනකොට බොහෝ ශබ්ද බද්ද තියෙද්දී ඒ බාහිර අරමුණු බොහොමයක් තියෙද්දී අපට ඕන නම් අපේ සිත අවශ්‍ය දෙයට යොමු කරන්න පුළුවන්. අපට ඕන නම් යමක් ගැඹුරින් කල්පනා කරන්න උනත් පුළුවන්. අර මහා සද්දබද්ද ගොඩක් තියෙද්දී. දැන් ගෙදරදී අපි භාවනා කරන්න ගියාම පොඩි සද්දයක් ඇහෙනකොට අපට හිත එකඟ කරගන්න බෑ. සමහර වෙලාවට භාවනා කරන්න ගියාම ඔර්ලෝසුවේ අර තප්පර කටුව ටක් ටක් ගාලා යන සද්දේ පව අපට මහා බරක් හැටියට කරදරයක් හැටියට දැනෙන්නට ගන්නවා. හැබැයි බස් එකේ යනකොට අරතරන් ගෝසාවක් මැද්දේ වුණත් අපට ඕනනම් අවශ්‍ය අරමුණට අවධානය යොමු කරන්න පුළුවන්. එහෙමනම් දැන් අපට හිත පුහුණු කරන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි හැමෝම ළඟ ඒ සඳහා යම් සුදුසුකමක් තියෙනවා. තිබුණා වුණාට ඒක අපි හරියට තේරුම් අරගෙන වර්ධනය කරගෙන නැහැ. දියුණු කරගෙන නැහැ. ඔය හිත යන විදිහටම අයාලේ යන්න ඉඩ ඇරලා තියෙනවා. එතකොට අපි සිතට වසඟ වෙලා විනා සිතෙහි වසඟ භාවය අපි අතට අරගෙන නැහැ. ඒ කියන්නේ චිත්ත වශී භාවය අපි ඇති කරගෙන නැහැ. අපි සිතට වශී වෙලා. එතකොට සිත කියන කියන විදිහට තමයි වැඩ කරන්නේ. Tamanට ඕන විදිහට සිත වැඩ කරනව නෙමෙයි. ඉතින් මේ ගැටලුව निराකරණය කරන්න එකම මගයි තියෙන්නේ සිහිය පිහිටුවා ගැනීමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද සිහිය කියන්නේ? අපි අර මුලින් සිහිපත් කළානේ මේ ඉන්ද්‍රියන් පුරුදු වෙලා තියෙන්නෙම බාහිර ලෝකේ අරමුණු කරන්නටයි කියලා. ඉතින් බාහිර ලෝකයක් අරමුණු කරන්නට ඕන. ඒ තුලින් තමයි අපි බාහිර සිද්ධ වෙන දේ નિවරදිව තේරුම් ගන්න. අපට ඉන්ද්‍රිය පද්ධතියක් පිහිටලා තියෙන්නෙම බාහිර ලෝකයේ තේරුම් ගැනීමේ අවශ්‍යතාවය සඳහා තමයි ඇස, කන, නාසය, දිව, කය මේවා පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒත් එක්ක අපේ සිතට පුළුවන්කම තියනවා බාහිර ලෝකය හඳුනා ගන්නට වගේම අභ්‍යන්තරය හඳුනා ගන්නට අනුන් කරන කියන දේහි අඩලුහුඩුකම් දකිනවා වගේම තමන් කරන කියන දේහි අඩලුහුඩුකම් දකින්නට අනුන්ගේ සිතේ දුර්වලකම් තේරුම් ගන්නවා වගේම තමන්ගේ සිතේ දුර්වලකම් තේරුම් ගන්නටත් අපේ සිතට ඕනනම් පුළුවන්කම තියෙනවා හැබැයි ඒ සඳහා අර නේත්‍ර දෘෂ්ටිය පරාවර්තනය කරන්නට අපි කැඩපතක් උපයෝගී කරගන්නා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන් පිළිබඳව දකින්නා වූ සිත තමන්ගේ සිත දකින තැනට පරාවර්තනය කරන්නට ඕන ආපසු හරවන්නට ඕන අන්නේ ආපසු හරවන්නට අපට උදව් වෙන කැඩපත තමයි සති සම්පජඤ්ඤය සිහිය සහ විමසිලිමත් ප්‍රඥාව එතකොට සිහිය කියන්නේ බාහිර අරමුණ ගැන අවධානය තියන්නටත් ඕන ඒ අරමුණ ගැන අවධානය යොමු කරනකොට අපේ සිතට මොකද වෙන්නේ කියන කාරණේ දකින්නටත් ඕන. එතකොට දැන් අද මාතෘකාව තුලින් අපි මේ කතා කරන්නේ බාල තරුණ මහලු වැඩිහිටි ගිහි පැවිදි හැම දෙනාගේම සිත තේරුම් අරගෙන කොහොමද ධර්මානුකූලව පුහුණු කරන්නේ කියන කාරණේනේ. එතකොට දැන් ඔය සෑම තරාතිරමකම අය ගත්තහම ඒගොල්ලන්ට අනිත් අයගේ වරද පෙනෙනවා. කුඩා දරුවටත් යම් ප්‍රමාණයකට යමක් තේරුම් ගන්න පුළුවන් මට්ටම වෙනකොට අනිත් කෙනා වැරද්දක් කළා. යාළුවා මට බැන්නා. එයා මට ගහන්න එයා මා දිහා රවලා බැලුවා. ඒකේ දරුවට තේරෙනවා. හැබැයි Tamange මනස ඇතුලෙන් ඒ අනිත් කෙනා ගැන රවන්නට, ගොරවන්නට එන අදහස Tamanට පෙනෙන්නේ එතකොට තරුණ වයසටපත් වෙනකොටත් ලෝකේ සියලු දෙනාගේම වැරදි පේන්න ගන්නවා. ඉතින් ඒ තරුණ වයස්වලට එනකොට ටිකක් ඇඟපත මෝරනකොට සිත වඩා මෝරනකොට අත්දැකීම් ලබනකොට ඒගොල්ලන්ට හිතෙන්නේ අපි තමයි නිවැරදි අනිත් ඔක්කොම වැරදි. මේ සාම්ප්‍රදායිකව දේවල් කරන ඒවා එතකොට වැඩි හිටියෝ ඒගොල්ලෝ නිකන් අර පාරම්පරික දේවල් කරපින්නගෙන හනමිටි අදහස් තුල හිර වෙලා නිකන් ගතානුගතික වෙලා අන්ධ වෙලා ඒගොල්ලන්ට මේ ලෝකේ වැටහෙන්නේ අපට තමයි වැටහෙන්නේ හරියට. දැන් තරුණයින්ට එහෙම හිතෙනවා. ඊට පස්සේ ආවාහ විවාහ වුණාට පස්සේ විවාහ වෙන්නේ සතුටින් සුවෙන් ಗುಣධම් නැතුව ජීවත් වෙන්නට. නමුත් ඒ අයට ටික කාලයක් යනකොට එතන ඉඳලා ඔන්න බිරිඳගේ අඩුපාඩු, සැමියාගේ අඩුපාඩු, දරුවගේ අඩුපාඩු, සමාජයේ අඩුපාඩු නිරන්තරයෙන් පේන්න ගන්නවා. හැබැයි තමන්ගේ අඩුපාඩුව තමන්ගේ මනසට ඒන් සිද්ධ වෙන හානිය තමන්ට පේන්නේ වයස්ගත වෙනකොටත් එහෙමයි. දරුවන්ගේ දෝෂය දරුවෝ හරියට මේවා කරන්නේ නැහැ. අපි මේ අද ඊයේ නෙමෙයි අපේ අපේ කෙස්ස පැහිලා තියෙන්නේ නිකන් නෙමෙයි. අපි මේ වයසට ගිහින් තියෙන්නේ නිකන් අකලට පැහිලා නෙමෙයි. අපි හොඳට ලෝකේ තේරුම් අරගෙන අත්දැකීම් ලැබලා මේ ඉන්නේ. මේ අද ඊයේ ඉපදිච්ච අයට මේක වැටහෙන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම වැඩිහිටියා කල්පනා කරන්නේ Tamanට තමයි මේව හොඳට තේරෙන්නේ අනිත් අයට තේරෙන්නේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරන අපි පැවිද්දෝ අපි ගුණධම් වඩනවා අපි ධර්මයේ ඉගෙන ගන්නවා ඒ නිසා අපට තමයි මේවා හොඳට තේරෙන්නේ මේ ගිහියන්ට මොකුත් තේරෙන්නේ ඒගොල්ලෝ බොහොම අඥාන විදිහට වැඩ ගිහියෝ කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේලාට අපි දාන ටික දෙනවා සිවුරු පිරිකර දෙනවා සියල්ලම දෙනවා උන්වහන්සේලා මහාන වෙලා මොනවද මේ කරන්නේ මහානකමට අදාළ දේවල්ද අනිත් සියල්ලම කරනවා මහානකමට අදාළ දේවල් කරන්නේ නැතුව එතකොට ගිහි වෙච්ච අපි මෙච්චර හොඳින් කටයුතු කරනවා මේ අපට මෙච්චර වැටහෙනවා. ඇයි මේ හාමුදුරුවන්ට මේවා තේරෙන්නේ නැත්තේ? දැන් අපි එක දවසක් සිල් සමාදන් වෙන්න පන්සලට ගිහිල්ලා හිටියාම අපට කොයිතරම් සුවයක්ද? මේ හාමුදුරුව හැමදාම පන්සලේ ඉන්නවා. ඇයි මේ හාමුදුරුවන්ට ඒ ඒ සුවය සහනේ නැත්තේ? එතකොට මේ පොඩි දෙයක් අපි එක දවසකට අතහැරියාම අපට කොච්චර ලොකු සුවයක් සතුටක් දැනනවද මේ හාමුදුරුව ගිහි ගෙවල් අතහැරලා ගිහිල්ලා ඉන්නවා ඇයි උන්වහන්සේලා සතුටින් ඉන්න බැරි අන්න ඒ විදිහට ගිහි අය කල්පනා කරනවා. ඉතින් මෙහෙම හැමතිස්සෙම තමන් ඉන්න තැන નિවරදි, තමන්ගේ ස්ථාවරයේ හරි අනිත් අය තමයි වැරදි කියලා අපට පෙනෙන්නට ගන්නෙ කුමක් නිසාද? අර හැම විටම අපේ සිතින් බාහිර අරමුණ විශ්ලේෂණය කරගන්නවා. හැබැයි ඒ මොහොතේ සිතට මොකද්ද වෙන්නේ කියන එක ගැන අපට අවදිමත් බවක් නැහැ. එනිසා මේ ගැටලුව निराකරණය කරගන්නට බුදුරජාණන් වහන්සේ යෝජනා කරන එකම මාර්ගය තමයි සතිපට්ඨානය. ඒ කියන්නේ බාහිර අරමුණ ගැන අවධානය යොමු කරන මොහොතේම ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත පිළිබඳවත් අවධානය යොමු කරන්න. එතකොට අපිට බාහිරත් දැනෙන්නට ගන්නවා අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් දැනෙන්නට ගන්නවා. බාහිර යම්කිසි විකෘතියක් සිද්ධ වෙනවා නම් එයත් දැනෙන්නට ගන්නවා එයට ප්‍රතිචාර දක්වන සිතේ යම්කිසි විකෘතියක් ද්වේෂය ආවේගය මානය ඊර්ෂ්‍යාව ආදී යම්කිසි දුර්වලකමක් මතුවෙනවා නම් ඒකත් අපිට දැනෙන්නට ගන්න. අන්නේ දෙකම තේරුම් ගත්තොත් තමයි අපිට බාහිර වගේම අභ්‍යන්තරයත් ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ. රැක ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි පොඩි දරුවෙක් රැක ගන්නවා කියලා කියන්නේ. ඒ දරුවා රැක ගන්නවා කියලා අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අනතුරු වලින් වළක්වා ගන්නට උත්සාහ කරනවා. ලිඳට වැටෙන්න පුළුවන්, ගින්නට ගින්න අල්ලන්න පුළුවන්, ආයුධයකින් කපා ගන්න පුළුවන්, හෙලකට පහලට වැටෙන්න පුළුවන්, උඩ තට්ටුවකින් බිමට වැටෙන්නට පුළුවන්. අපරීක්ෂාකාරී වීම නිසා මොකද ඒ දරුවට එහි තියෙන අනතුරු පෙනෙන්නේ නැහැ, අත්දැකීම් නැහැ. ඒ නිසා අනර්ථයක් වෙන්න පුළුවන්. එතකොට වැඩිහිටියාගේ ආරක්ෂකයාගේ වගකීම තමයි ඒ දරුවා රැක ගැනීම. රැක ගන්නට නම් නැවත නැවත ඒ දරුවාට ඒවා පිළිබඳව දැනුවත් කරන්නටත් ඕන. හැම විටම අපි කල්පනාකාරීව ඉන්නට ඕන ඒ දරුවා ඒ වගේ අනතුරුදායක තැනකට යනවද කියලා පරීක්ෂාවෙන් ඉන්නට ඕන. වහාම එතනින් මුදවා ගන්න. දරුවා ගින්දර අනවශ්‍ය විදිහට පරිහරණය කරන්න යනවා නම් ගින්දර අල්ලන්න යනවා නම් ඒකේ ආදීනවේ දරුවට දැනුවත් කරනවා වගේම ඒ මොහොතේ වහාම එයින් මුදවා ගන්නට. මුදවාගෙන විතරක් නිකන් ඉන්නේ නැහැ. ඒකේ අනතුරු පෙන්වලා දෙනවා. පැහැදිලි කරලා දෙනවා. එතකොට ආයුධයක් අතට ගන්න උත්සාහ කරනවා නම් ඒකෙන් ඉක්මනට වළක්ව ගන්නවා විතරක් නෙමෙයි ඒකේ තියෙන අනතුරු පෙන්වලා දෙනවා. එතකොට උඩ තට්ටුවක ඉන්නවා නම් කෙළවරට යනකොට ඉක්මනට එතනින් මෙහාට ගන්නවා විතරක් නෙමේ එහෙම අයිනට යාමේ අනතුරු පෙන්වලා දෙනවා. අන්න ඒ වගේ අපේ සිතේ දුර්වලකම් මතුවෙන බව අපට පෙනුනොත් තමයි සිත රැකගන්නට පුළුවන්. කොහොමද සිත රැකගන්නේ? වහාම ඒ වෙන්නට යන අනතුරෙන් සිත ආරක්ෂා කරගන්නටත් ඕන. ආරක්ෂා කරගෙන අර පොඩි දරුවෙක් දැනුවත් කරනවා වගේ සිත දැනුවත් කරන්න ඕන. මෙහෙම වුණොත් මේ විදිහේ අනර්ථයක් සිද්ධ වෙන්නේ. මෙහෙම කල්පනා කරන්න ගියොත් Taman තමයි හානිය. එහෙම කල්පනා කරනකොට මගේ හිතමයි නරක වෙන්නේ. මගේ හිතමයි දූෂ්‍ය වෙන්නේ. මමමයි කෙලසෙන්නේ. මමමයි පීඩා විඳින්නේ. මේ විදිහට තමන් තමන්ව දැනුවත් කරන්න ඔය මේ මෑතකදී අන්තර්ජාලයේ සංසරණය වෙන එක් පණිවිඩයක් අප වෙතත් කෙනෙක් එවලා තිබුණා. ඒකේ එක ශාන්තුවරයෙක්ගෙන් අහනවා කෝපය පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? එතකොට ඒ ශාන්තුවරයා කියනවා කෝපය anu අනුන්ගේ වරදට තමන් තමන්ට දඬුවම් දී ගැනීමයි. ඒ කියන්නේ දැන් අපි කුපිත වෙන්නේ අහවලා මේ වැරද්ද කළා මෙහෙමයි කියලා. එතකොට වැරද්ද කරන්නේ වෙන කවුරුවත්. ඒ වැරද්ද අනිත් අය කරනවා කියලා තමන් තමන්ට දඬුවම් කරගන්නවා. ඒ කියන්නේ කෝප වෙනවා කියන්නේ තමන්ට දඬුවමක්. තමන් විඳවන්නේ. ඒකෙන් හිත කෙලස ගන්නෙ, දූෂ්‍ය කරගන්නෙ, රිදව ගන්නෙ තමන්. දැන් වැරද්ද කරලා තියෙන්නේ අනුන්. ඒ මනුස්සයා සැහැල්ලුවෙන් ඉන්නවා, සතුටින් ඉන්නවා. හැබැයි අනිත් කෙනා කරපු වැරද්දට අපි අපට දඬුවම් දීගෙන අපි විඳවනවා. අපි පීඩා විඳිනවා. දැන් එතකොට අනිත් කෙනාගේ වරද දකින්න එක සුදුසු නැද්ද? වරද දකින්නට ඕන, වරදින් මුදවා ගන්නට පුළුවන් නම් මුදවා ගන්නට ඕන. හැබැයි ඒකෙන් අපි හිත දූෂ්‍ය කරගන්න නැතුව අපි හිත නරක කරගන්න නැතුව අපි විඳවන්න නැතුව ඒ අනුන් කරන වැරද්දට මොකටද අපි විඳවන්නේ අන්න ඒ විදිහට අපේ සිත දැනුවත් කරන්නට ඒ වගේම අපේ සිත දැනුවත් කරන්න ඕන ඇයි මේ තරම්ම සිත දුර්වල වෙන්නේ දැන් අපි මේ උත්සාහ කරන්නේ කෙලෙස් නසන්නට නේද නිවන් දකින්නට යනවා කියලා කියන්නේ කෙලෙස් නසන්නට නිවන කියලා කියන්නේ අපට බාහිරින් අත්පත් වෙන දෙයක් නෙමෙයි අපේ සිත කෙලසන දුර්වල මනෝභාවයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. ඒතර සිත කෙලසන ධර්ම තියෙන තාක්කල් තමයි සිත මේ කැළඹෙන්නේ, කෙලසෙන්නේ, විකෘති වෙන්නේ, පීඩා ඇති කරන්නේ. සිත කෙලසන ධර්මයන් සිතේ නැතිනම් කොයිතරම් කැළතුණක් ගැටලුවක් නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ඔය පානීය ජලයේ බෝතලයක් වතුර බොන වතුර බෝතලයක් කොයිතරම් සෙලෙව්වත් ඒක සෙලවෙනවා, කැළතෙනවා. නමුත් මඩ වෙන්නේ නැහැ. ඇයිද? ඒකේ මඩ වෙන්නට යෝග්‍ය පසුබිමක් නැති නිසා. ඇතුළත මඩ නැති නිසා. එතකොට දැන් බඳුනක යට රොන් මඩ තියෙනවා උඩින් පිරිසිදු වතුර ටික පෑදිලා තියෙනවා ඒක අපි හොලවන්න නැතුව තියාගන්නට උත්සාහ කරනවා. ඇයි ඒ? හෙලෙව්වොත් අර යට තියෙන මඩ ටික කැළතිලා බොර වෙනවා. එහෙම බොර වුණොත් අපි ඒ කලතපු කෙනාට තමයි චෝදනා කරන්නේ. මේ තනත්තා කලතලා මේක බොර කළා, මඩ කළා. දැන් වතුර ටික පාවිච්චියට ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ බාහිරින් සලෝප කෙනාගෙත් යම් දෝෂයක් තියෙනවා. නමුත් ඇත්තටම එතන සිද්ධ වුණේ ඇතුළත තැන්පත් වෙලා තිබුණු රොන් මඩ ටිකයි ඇවුස්සුනේ. එහෙම නොතිබුණා නම් එහි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් අර පානීය ජලයේ බෝතලේ කොයිතරම් කැළතුවත් ඒ මඩ වෙන්නේ නැත්තේ ඒක ඇතුළත මඩ නොතිබුණු නිසා. එහෙනම් ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ බාහිරින් අය වැරදි කිරීම නෙමේ අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහේදී අපේ ඇතුළත කැළඹෙන එකයි. ඇතුළත කෙලසෙන එකයි. අන්න ඒ නිසා නිවන් දකින්නවා කියලා කියන්නේ කෙලස් නැසීම. ඒ ඇතුළත කිලුටු වෙන්නට, දුගඳ හමන්නට, කුණු වෙන්නට තියෙන සාධක ටික අයින් කරනවා. ඒවත් තියෙන තාක්කල් අපේම අභ්‍යන්තරයේ තියෙන දුර්වලකම් මතුවලා අපිම කෙලසෙනවා අපේ සතුට සහනය සුවේ නැති වෙලා යනවා. නමුත් අපි චෝදනා කරන්නෙම අනුන් තමයි අපේ සහනය නැති කලේ. දරුවා කල්පනා කරන්නේ අපේ සහනය නැති කරන්නේ අම්මා තාත්තා වැඩිහිටියෝ මේ සමාජය. බිරිඳට කල්පනා වෙන්නේ සැමියා තමයි මගේ සහනය සුවේ නැති කරන්නේ. එතකොට සැමියාට කල්පනා වෙන්නේ බිරිඳ තමයි මගේ සහනය සුවේ නැති කරන්නේ. මව්පියන්ට කල්පනා වෙන්නේ දරුවෝ තමයි අපේ සහනය සුවේ නැති කරන්නේ. හාමුදුරුවන්ට කල්පනා වෙන්නේ මේ දායකයින්ගේ වැඩ නිසා තමයි අපට හිත හදාගෙන ඉන්න බෑ. එතකොට මෙහෙම හැමතිස්සෙම අනිත්‍ය නිසා තමයි අපට මේ ප්‍රශ්නේ වෙන්නේ කියලා හිතනවා. ඇතුළතින් කැළඹුණේ, ඇතුළතින් පීඩාව ඇති උනේ, ඇතුළත කෙලසුනේ, අපි දුක් විඳින්නේ මේ ඇතුළතින් මතුවෙන දුබලකම් නිසායි කියලා අපට පේන්නේ නැත්තේ කුමක් නිසාද? සති සම්පජඤ්ඤයෙන් තොර නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අර්බුදය විසඳන්නට අපි පුහුණු වෙන්නට ඕන බාහිර ලෝකය අරමුණු කරන අවස්ථාවේදී චිත්තාභ්‍යන්තරේ කුමක්ද වෙන්නේ කියලා අවධානයෙන් අවදියෙන් ඉන්නට සිත පුහුණු කරන්නට ඕන. අන්න එහෙම පුහුණු කරනකොට තමයි සතිය උපදින්නේ. කියන්නේ සිහිය උපදින්නේ. බාහිර විතරක් අරමුණු කරලා සිහිය උපදින්නේ නැහැ. ඒ බාහිරට ප්‍රතිචාර දක්වන සිතේ ස්වභාවය. ඒ මොහොතේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් වෙන ප්‍රමාණයට තමයි සිහිය දියුණුවේ. ඊළඟට සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ලෝකය නිවැරදිව දකිනවා නිවැරදිව දකින්න නම් විමසිලිමත් වෙන්නට මොනෝ ගැනද විමසිලිමත් වෙන්නේ යථාර්ථය පිළිබඳව. ඒතර මොකද්ද යථාර්ථය පිළිබඳව විමසිලිමත් වෙනවා කියන්නේ? මේවා කවර හේතු ප්‍රත්‍යයෙන්ද ජනිත වෙන්නේ කියලා හේතුඵල වශයෙන් එතන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන විමසිලිමත් වෙනවා. ඊළඟට සත්‍යයේ පුද්ගලික ආත්මයක් මම තමයි මේවා කරන්නේ මට තමයි වැරදුනේ කියලා හිතනවා වෙනුවට මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා නාම රූප වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් බෙද බෙදා බලන්නට විශ්ලේෂණය කරන්නට උත්සාහ කරනවා. ඊළඟට එසේ ඇති වෙලා නැති වෙන නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව දකින්නට උත්සාහ කරනවා. මේ විදිහට පටිච්ච සමුප්පාද වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අපි නැවත නැවත දේවල් විමස විමසා බලන්නට පුහුණු වීම තුළින් තමයි අපේ ප්‍රඥාව අවදි වෙන්නේ. අන්න එතකොට සතිය සහ සම්පජඤ්ඤය ගොඩ නැගෙනවා. සතිය නිසා අපට බාහිර අරමුණ වගේම අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් දැනෙන්නට ගන්නවා, පෙනෙන්නට ගන්නවා. එතකොට ප්‍රඥාව නිසා එහෙම නැත්නම් විමසිලිමත් බව සම්පජඤ්ඤය නිසා අපට දැනෙන්නට ගන්නවා වරදක් සිද්ධ වෙන්නේ කොහොමද? ඒයින් වළක්වා ගන්නෙ කොහොමද? මෙන්න මේ විදිහට අර පොඩි දරුවෙක් ආරක්ෂා කරගන්න, රැකගන්න අපි කරන වැඩපිළිවෙල මොකක්ද? අපිට වැඩ දෙකක් කරන්න වෙනවා. එකක් තමයි වෙන්නට යන අනතුරෙන් බේරා ගන්න එක. හැබැයි අනතුරෙන් බේරා ගැනීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ අනතුරෙන් බේරාගෙන එහි තියෙන අනතුරුදායක බව දරුවාට පැහැදිලි කරලා දෙන්නට ඕනේ. එතකොට තමයි දරුවා ටිකෙන් ටික දැනුවත් වෙන්නේ, සබුද්ධික වෙන්නේ. ඒ දරුවා ඒ හානිය Taman තුලින්ම වළක්වා ගන්නට පුහුණු වෙන්නේ. එහෙම නැත්නම් හැම විටම වරදින් දරුවා මුදවා ගන්නට විතරක් උත්සාහ කළාට දරුවා දැනුවත් වෙන්නේ නැහැ. එතකොට දරුවා කරන්නට යන දේවල් වලට අපි බාධා කරනවා වගේ අදහසක් තමයි ඇති වෙන්නේ. එතකොට දරුවා තව තවත් හිතුවක්කාරකමට ඒ වැරද්දම කරන්න යනවා. ඒක ඒකටම යොමු වෙනවා. ඇයි ඒ? අපි ඒ දරුවා කැමති දේ කරන්නට ඉඩ දෙන්නේ නැතුව අපි බාධා කරනවා වගේ එකක් ඒ දරුවට හැඟෙනවා. දැන් හුඟක් වෙලාවට දරුවෝ වැරද්දක් කළාම මව්පියෝ ඒක පැහැදිලි කරලා දුන්නාම හුඟක් දරුවෝ කියන්නේ අම්මා මට බැන්නා තාත්තා බැන්නා. ඇයි බැන්නා කියන්නේ? මව්පියෝ පෙන්නලා දෙන්නේ වරද. හැබැයි දරුවා ඒක වරදක් හැටියට පිළිගෙන නැහැ, තේරුම් අරගෙන නැහැ. එතකොට ඒ දරුවාට හිතෙන්නේ අම්මා තාත්තා මට විරුද්ධයි. මං කරන ඒවට බාධා කරනවා. ඒවා කරන්න දෙන්නේ නැහැ. ඒතකොට ලොකු ගැටුමක් නිර්මාණය වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්නට නම් අනතුරෙන් වළක්වා ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. නැවත නැවත දරුවා දැනුවත් කරන්නට ඕන එහෙම කරන්න ගියාම සිද්ධ වෙන අනතුරු පිළිබඳව අන්න ඒ පොඩි දරුවෙක් රැකගන්නා වගේ තමයි අපේ සිත ආරක්ෂා කළ යුත්තේ වහාම අනතුරින් වළක්වා ගන්නට ඕන ඒ මොහොතේම ඊට පස්සේ නැවත නැවත සිත සබුද්ධික කරන්නට ඕන දැනුවත් කරන්නට ඕන මෙහෙම කටයුතු කළොත් මේකයි වෙන්නේ මේකේ ප්‍රතිඵලය වෙන්නේ මෙහෙමයි අන්න එහෙම දැනුවත් කරන කරන තරමට තමයි සිත ටිකෙන් ටික ශක්තිමත් වෙන්නේ. එහෙම නැත්නම් අර පොඩි දරුවා වගේ සිත හිතුවක්කාර වෙනවා. පොඩි දරුවෙක් වගේම සිත පෙරලි කරන්නට පටන් ගන්නවා. ඇයි? ඒ පොඩි දරුවා කැමති දේ කරන්නට ඉඩ දෙන්නේ නැතිකොට ඒකම ඒකම කරන්න හදනවා. ගින්දර අල්ලන්න හදනකොට ඒක වළක්වනකොට ආය ආය කොහොම හරි ගිහින් ගින්දරම අල්ලන්න හදනවා. ආයුධයක් අල්ලන්න හදනකොට ඒක වළක්වනකොට නැවත නැවත ඒකම කරන්න හදනවා. එතකොට කාලයක් යද්දී දරුවා හිතුවක්කාර වෙන්නට පටන් ගන්නවා. කොහොම හරි Tamanට ඕන දේ කරන්න. අන්න ඒ වගේ තමයි අපේ සිත රැක ගන්නවා කියලා අපි බලහත්කාරයෙන් ඒ වරදින් මුදවන්නට පමණක් පටන් ගත්තොත් සිත හිතුවක්කාර වෙන්නට ගන්නවා. සිත පෙරලි කරන්නට පටන් ගන්නවා. ඒ තමන් කැමති දේම මොන පැත්තෙන් හරි කරගන්නට වෑයම් කරනවා. එතකොට වංචක ධර්ම වලට පෙළඹෙනවා. වංචක ධර්ම කියන්නේ කුසලයක් වගේ මතුවලා පෙනෙනවා. නමුත් කෙරෙන්නේ අකුසලය. ගුණයක් වගේ පෙනෙනවා. නමුත් මතුවෙන්නේ අගුණය. ඒක අගුණයක් බව අකුසලයක් බව තේරුම් ගන්නේ නැහැ. ඇයි? සිත තමන්වම රවටාගෙන කටයුතු කරන්නට වෑයම් කරනවා. තමන්ගේ අවශ්‍යතාවය, තමන්ගේ රුචිකත්වය ඉටු කරගන්න. දැන් එහෙම වුණාම තමයි සමහර වෙලාවට වැඩිහිටියෝ වුණත් තමන්ගේ වැරද්ද තමන් පිළිගන්නට ලෑස්ති නැහැ. දැන් සමහර වෙලාවට අපි දකිනවා වැඩි හිටි වයසේ වෘද්ධ සමයේ අය ගාක් හිතුවක්කාර වෙනවා. ඇයි ඒ හිතුවක්කාර වෙන්නේ? අර පොඩි දරුවෝ වගේ. ඒගොල්ලෝ වරදක් කරන්න එහෙම නැත්නම් රෝගයට නොගැලපෙන දෙයක් අනුභව කරන්න හදනකොට සෞඛ්‍යයට නොනිසි ආකාරයෙන් ක්‍රියා කරන්න හදනකොට දරුවෝ එක වළක්වනවා. එහෙම වළක්වන්න වළක්වන්න ඒකම කන්න හදනවා ඒකම කරන්න හදනවා එයි මේ එතකොට මනස හිතුවක්කාර වෙනවා. අර පොඩි දරුවෝ වගේ තමයි. එතකොට වැඩිහිටිය, තරුණය, බාලය, මහලුය, ගිහිය, පැවිදිය කියලා නෑ. අපේ සිත් සතන් ඇත්තටම අර පොඩි දරුවෙක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නොවි අපි සබුද්ධිකව ස්වයං দমনයක් ඇතිව ස්වයං පාලනයක් ඇතිව ස්වයං සුරක්ෂාවක් ඇතිව ක්‍රියා කරන්න අපේ සිත ශක්තිමත් වෙන්නට ඕන. එතකොට සිතේ ආරක්ෂකයා වෙන්නේ සතිය සහ සම්පජඤ්ඤය. අපිට වෙනම අම්මා තාත්තා හිටියයි කියලා අපේ සිත රකින්නට බෑ. එහෙම නැත්නම් යාළුවෙක් මිත්‍රයෙක් හිටියයි කියලා අපේ සිත රකින්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සිත මනවින් පුහුණු කළොත් ඒ තනත්තාට අම්මා තාත්තා විසින් කරන යහපතටත් වඩා යහපතක් කරගන්නට පුළුවන් මනවින් සිත ආරක්ෂා කරගත්තොත් නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරේ මනාව හසුරුවාගත්තු මනාව පිහිටුවාගත්තු සිත අම්මා තාත්තා විසින් Tamanට කරනවාටත් වඩා යහපතක් Tamanට සිද්ධ කරනවා. එයි අම්මා තාත්තට කරන්න පුළුවන් අර බාහිර අනතුරු වලින් බාහිර උවදුරු වලින් වළක්වාගෙන අපට ලෝකයේ තුල යහතින් ජීවත් වෙන්නට උදව් කරන්න පුළුවන්. හැබැයි මනවින් සකස් කරගත්තු පුහුණු කරගත්තු ආරක්ෂා කරගත්තු සිතට පුළුවන්කම තියනවා ඒ සිත තුලින්ම මතුවෙන සති සම්පජඤ්ඤයෙන් සිත ආරක්ෂා කරගෙන මුළු සසරේම රැකෙන්නට අම්මා තාත්තට කරන්න පුළුවන් එක් භවයකදී අපිව රකින්නට පමණයි හැබැයි සිත රැකගත්තොත් මුළු සසර ගමනම අපට රැකගන්නට පුළුවන් ඒකෙම අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ හොරෙක් තවත් හොරෙකුට මිනිමරුවෙක් තවත් මිනිමරුවෙකුට කොයිතරම් අනර්ථයක් සිද්ධ කරනවද ඊටත් වඩා අනර්ථයක් වැරදි විදිහට පරිහරණය කරන ලද තමන්ගේ සිත විසින් සිද්ධ කරනවා හොරෙකුට මිනී මරුවෙකුට කරන්න පුළුවන් වෙන්නේ අපි සන්තක දේ පැහැර ගැනීම හෝ අපේ ජීවිතය විනාශ කිරීම තමයි වැඩිම උනොත්. එතකොට බාහිර පුද්ගලයෙකුට අපට කරන්න පුළුවන් ලොකුම අනතුර තමයි අපේ ජීවිතය අහෝසි කිරීම. ඉතින් ඒ තැනත්තට අහෝසි කරන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් එක් භවයකට අදාළ දේවල් විතරයි. හැබැයි සිත වැරදි විදිහට යෙදුවොත් එක් භවයක් නෙමේ කල්ප කාලාන්තරයක් සසරේ ආත්ම බොහෝ ගණනක් දුක් ඇති කරන්නට අකාලේ ජීවිත විනාශ වෙන්නට තමන් සන්තක දේ අහිමි වෙන්නට හේතු වෙනවා වැරදිවට යොදන ලද සිත. ඒ නිසා සිත ආරක්ෂා කරගත්තොත් පමණයි මෙලව පරලව යහපත සිදු කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අම්මා තාත්තා විසින් වැඩිහිටියා විසින් ආරක්ෂකයා විසින් රකින්නට පුළුවන් වෙන්නේ මේ ජීවිතේ පමණයි. හැබැයි සිත රැක ගන්නට පුළුවන් වෙන්නේ තමන්ගේම සති සම්පජඤ්ඤය අවදි කිරීම තුලින් එහෙම අවදි කළොත් තමයි අර සුදුද්ද සංසුනිපුණං ඊතා දකින්නට අපහසු ඒ වගේම බොහොම සූක්ෂම වූ සිත ආරක්ෂා කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ සිතේ ස්වභාවය තමයි යත්ත කාම නිපාතිනම් කැමැති කැමැති තැන වැටෙනවා. කැමැති කැමැති තැන ඇලෙනවා. ඒ කැමැති කැමැති තැන වැටෙනවා කියලා කියන්නේ පෙන්නතුනේ දැන් අපි රුචි කරන දේවල් වලට අපි ඇලෙනවා බැඳෙනවා කියන එක වගේම මේ සිතේ ස්වභාවයක් තියෙනවා යමක් නැවත නැවත අපි මතු කරනකොට ඒකට ඇබ්බැහි වෙන ගතියක්. එතකොට කැමති දේ මත නැවත නැවත පතිත වෙලා ඒකටම ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඒකම ඒකම මතුවේවි දැනෙන්නට ගන්න. දැන් අන්තර්ජාලයට ගිහිල්ලා අපිට කැමති දෙයක් දින ගණනාවක් එකම දේ අපි පරීක්ෂා කළොත් ඊට පස්සේ අපි අන්තර්ජාලයට යනකොට මුලින්ම අපි පරීක්ෂා කරන්නත් කලින් ඒකම එනවා මුලින්ම. එතකොට අන්න ඒ වගේ ඒ පරිගණක යන්ත්‍රය සකසලා තියනවටත් වඩා ලක්ෂ කෝටි වාරයකින් සූක්ෂමව අපේ සිත වැඩ කරනවා. අපි යමක් ගැන නැවත නැවත දින ගණනාවක් එක දිගට හිතන්න ගත්තොත් කැමති වෙන්නට ගත්තොත් ඒකම ඒකම මතුවේවි දැනෙන්නට ගන්නවා. උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් යම්කිසි තරුණ දරුවෙක් වාහනවලට කැමති නම් ඒ දරුවාට ඒ වාහන ගැන හිතන්න කල්පනා කරන්න කැමති වෙන්න පටන් ගත්තට පස්සේ අන්තර්ජාලයට ගියත් ප්‍රවෘත්තිපත්‍රයක් ගත්තත් පාරට ගියා වුණත් හැම තැනකම පෙනෙන්නේ දැනෙන්නේ ඒ Taman කැමති වාහනමයි අනිත් බොහෝ ප්‍රවෘත්ති තියෙනවා බොහෝ දේවල් බාහිර ලෝකේ තියෙනවා. ඒව නෙමෙයි අර Taman කැමති එක තමයි මතුවේවි පෙනෙන්නට ගන්න. ඇයි දැන් සිත ඒකට නැවත නැවත පුරුදු කරලා යොමු කරලා ඇබ්බැහි කරලා. එතකොට සුවඳ විලවුන් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලයට ගියත් ඒ වගේම ප්‍රවෘත්ති පත්‍රයක් ගත්තත් බාහිර පරිසරයට ගියා වුණත් කඩවීදියට ගියා වුණත් සුවඳ විලවුන් තියෙන තැන්ම තමයි පෙනෙන්නේ. ආහාරයට රස තෘෂ්ණාව ඇති ආහාරයට රුචිකත්වයේ ඇතිව ඒ ගැන සිතන සොයන කෙනාට එහෙම තැන්ම තමයි පෙනෙන්න ගන්න. ඒ බඳු ආහාර පානමයි පෙනෙන්න ගන්න. ඇඳුම් පැළඳුම් විලාසිතාවලට කැමති කෙනාට එහෙම ඒවාමයි මතුවේවි පෙනෙන්නට ගන්න. ඇයි අපේ සිත ඒ කැමති දේ තුල තමයි ඇලෙන්නේ, බැඳෙන්නේ, පැටලෙන්නේ. ටික කාලයක් යනකොට ඒකට ඇබ්බැහි වුනහම ඒකම ඒකම නැවත මතුවෙන්නට ගන්න. ඉතින් සාමාන්‍ය ලෝකයා කාම ගරුකයි මේකට කියනවා ගරුක භාවය කියලා. ගරුක භාවය කියලා කියන්නේ අපි අගය කරන, අපි කැමති වෙන, අපේ සිතෙන් උනන්දු වෙන කාරණේ. එතකොට බාහිර ලෝකය, සාමාන්‍ය ලෝකයා කාමගරුකයි. කාමගරුක කියලා කියන්නේ Taman කැමති දේවල් වලට තමයි ඇලෙන්නේ, බැඳෙන්නේ, හොයන්නේ, විමසන්නේ, උනන්දු වෙන්නේ කැමති දේවල් හොයන්නේ. එතකොට කැමති දේම මතුවේවි පෙනෙන්නට ගන්නවා, දැනෙන්නට ගන්නවා. එතකොට සමහරු ද්වේෂගරුකයි. ඒ කියන්නේ අකමැති තැනම අවුස්සනවා. ඒක ගැනම උනන්දු වෙනවා. ඒවම හොයනවා. ඒවත් එක්කම ගැටෙනවා. එතකොට ඒ තැනත්තාට ප්‍රියමනාප දේවල් කොතෙක් ලෝකේ තිබුණත් ඇහෙන්නේ, පෙනෙන්නේ, දැනෙන්නේ, හිතෙන්නේ, සිහිපත් වෙන්නේ සියල්ලක්ම සිත ගැටෙන තැන්. ඒ ද්වේෂගරුක පුද්ගලයාට. මොකද ඒ ගැටෙන තැන් ගැනම තමයි උනන්දු වෙන්නේ. ඒ කුණුමයි අවුස්සන්නේ. ඒක තමයි ඔහුගේ මනසට ඇබ්බැහි වෙලා ඉතින් දැන් අපේ සිත් සතන් තුළ ඔය වැනි ස්වභාවයන් තියෙනවා. තරුණ වයසෙත්, මැදි වියෙත්, මහලු වයසෙත්, ගිහි වුණත්, පැවිදි වුණත් අපි සමහර වෙලාවට රුචි කරන දේවල්ම හොයනවා. ඊළඟට ද්වේෂගරුකව අර ගැටෙන තැන්ම අවුස්සනවා. එහෙම නැත්නම් සැකසංකා බහුලව විචිකිච්ඡා ගරුකව අර හැමතිස්සෙම සැක කරනවා. එහෙම නැත්නම් මානගරුකව හැමතිස්සෙම සංසන්දනය කරනවා සසඳනවා තමන් ඉහලින් තියන්නට උත්සාහ කරනවා මේ විදිහට විවිධ දුරුගුණයන් තමයි අපි උනන්දු වෙලා දිගු කලක් සසරේ වර්ධනය කරගෙන තියෙන්නේ. එතකොට ඒ කැමති වෙන දේත් එක්කලා නැවත නැවත මනස බැඳෙනවා. ඒ වෙනුවට අපි දැන් පුහුණු කරන්නට ඕන සති සම්පජඤ්ඤයෙන් යුක්ත ගුණගරුක භාවය, ප්‍රඥාගරුක භාවය, සත්‍යගරුක භාවය, ධර්මගරුක භාවය මේ යහපත් ධර්මයන්ට ගරු කරන, ඒවා අගය කරන, ඒවා ගැන උනන්දු වෙන, ඒවා සොයන්නට වෙහෙසෙන ගතියක් අපි පුහුණු කරන්නට එහෙම පුහුණු කළොත් අපට අර කාමගරුක තැනැත්තාට කැමැති කැමැති දේ මතුවේවි පෙනෙන්නට ගන්නවා වගේ ධර්මගරුක පුද්ගලයාට දහම මතුවේවි පෙනෙන්නට ගන්නවා. ගුණගරුක පුද්ගලයාට ගුණය මතුවේවි පෙනෙන්නට ගන්නවා. ප්‍රඥාගරුක පුද්ගලයාට ප්‍රඥාවට ගෝචර වෙන කරුණම නැවත නැවත මතුවේවි දැනෙන්නට ගන්නවා. ඒක තමයි සිතේ ස්වභාවය. යත්ත කාම නිපාතිනම් ඒ කැමැති තැන පතිත වෙනවා කියන එක බොහොම සූක්ෂමයි. රුචිකරන දේ කියලා කිව්වහම ඒ රුචිකත්වය හොඳ හෝ නරක ඕනම පැත්තකට අපිට මෙහෙවන්නට පුළුවන්. ඒ සමස්ත ලෝකයා ප්‍රතඥ සත්වයා බහුලව පුරුදු කරන්නේ කෙලස් වැඩෙන පැත්ත තමයි රුචි කරමින් අගය කරමින් මතු කරමින් සොයන්නේ විමසන්නේ කල්පනා කරන්නේ උනන්දු එතකොට ඒවම පෙනෙන්නට ගන්න. හැබැයි අර ධර්මගරුක භාවයේ ඥානගරුක භාවයේ ගුණගරුක භාවයේ ඇති කරනකොට උදාහරණයක් ඇටියට ගත්තොත් අපි කුඩා කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. හැබැයි මේක නුවණින් තේරුම් අරගෙන හරියට බුදු ගුණ සිහි කරමින් බුදු ගුණ අගය කරමින් ඒ ගැන උනන්දු වෙමින් වන්දනාමාන කරන්නට පටන් ගත්තොත් වැඩි කලක් යන්නට මත්තෙන් ඒතනත්තා තුල ඒ බඳු ගුණයන් වැඩෙන්නට පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව අගය කරමින් අපට පහනක් දල්වන්නට පුළුවන් නම් නිකම්ම ගින්නක් දල්වන ස්වභාවයෙන් නෙමෙයි බුදු බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සිහි කරමින් අගය කරමින් ඒ කියන්නේ උනන්දු වෙමින් ඒ පහන දල්වන්නට පුළුවන් නම් ටික කලකින්ම අපේ ප්‍රඥාව අවදි වෙන ආකාරය අපට තේරුම් ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට සතිය සහ සම්පජඤ්ඤය සම්පජඤ්ඤය තුලින් කරන්නේ මොකක්ද? විමසිලිමත් වෙනවා, උනන්දු වෙනවා යමක් පිළිබඳව. එතකොට ගුණය පිළිබඳ උනන්දු වෙන තැනත්තාට ගුණය වැඩෙනවා, නුවණ පිළිබඳ උනන්දු වෙන තැනත්තාට නුවණ වැඩෙනවා, සත්‍ය පිළිබඳ උනන්දු වෙන තැනැත්තාට සත්‍ය වැටහෙන්නට ගන්නවා ධර්මයේ පිළිබඳ උනන්දු වෙන තැනැත්තාට ධහම ප්‍රකටව පෙනෙන්නට ගන්නවා යත්ත කාම නිපාතිනම් අපේ සිත ඒ කැමැති කැමැති තැන පතිත වෙනවා අපි කැමති වෙන්නේ කෙලස් වැඩෙන දෙයක් නම් එහි පතිත වෙනවා අපි කැමති වෙන්නේ ಗುಣගරුක දෙයක් නම් එහි පතිත වෙනවා එතකොට නිවන් දකින්නට යන ගමනේදී බෝධිපාක්ෂික ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ ඉද්ධිපාද ධර්ම දක්වනවා. එහි මුල්ම කාරණේ ඡන්දය. ඡන්දය කියන්නේ කැමැත්ත. ඒතර අපි යමකට කැමති නම් අකුසලයට කැමති වෙනකොට ක්ලේශයට කැමති වෙනකොට කාමයට කැමති වෙනකොට ඒවාම මතුවේවි එහිම සිත පතිත වෙනවා හැබැයි අපි ගුණය කැමති වෙනකොට දහම කැමති වෙනකොට නුවණ කැමති වෙනකොට එහි මනස නැවත නැවත පතිත වෙන්නට පටන් ගන්නවා අන්න ඒ විදිහට වැරදි විදිහට පුරුදු වෙලා ඇබ්බැහි වෙලා තියෙන මනස ආරක්ෂා කරගෙන දැනුවත් කරමින් අපි යහපත් පැත්තට හසුරවන්නට ඕන මෙහෙවන්නට ඕන. ඉතින් අපි කියනවට වෙනුව උත්සාහයක් අරගෙන බලන්න බුදුරජාණන් වහන්සේට අද ඉඳලා පහන දල්වනකොට නිකම්ම වතාවතක් හැටියට පින්කමක් හැටියට පහන් පූජාවක් හැටියට පමණක් නෙමේ මේ පහනේ ආලෝකයෙන් අඳුර දුරු කරනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් අවිද්‍යාන්ධකාරය දුරු කළා එතකොට මේ පහනේ ආලෝකයෙන් අවට තියෙන අඳුර දුරු වෙලා අනිත් අයටත් දැක ගන්නට අවස්ථාව සැලසෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් තව බොහෝ සත්වයින්ගේ අවිද්‍යාන්ධකාරය දුරු කරලා ප්‍රඥා ලෝකේ මතු කළා. මෙන්න මේ විදිහට සිතමින් කල්පනා කරමින් ප්‍රඥාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව උපදවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ එය මතු කළේ කොහොමද? මේ කරුණු ගැන ගැඹුරින් සිතමින් කල්පනා කරමින් උනන්දු වෙමින් අපි දිනපතා පහන දල්වන්නට උත්සාහ කළොත් මාස කිහිපයක් යනකොට Tamanටම දැනෙන්න ගන්නවා Tamanගේ මනස වෙනදට වඩා යම් යම් කරුණු පිළිබඳව ප්‍රඥාව උපදින ආකාරය. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුදුද්ද සංසුනිපුණං යත්ත කාමනිපාතිනං සිතේ ස්වභාවය තමයි දකින්නට පහසු නෑ. ඒ වගේම සුනිපුණං ඊටාම සූක්ෂමයි. සියුම් ඒ වගේම වහා ඇති වෙලා නැති වෙනවා. කැමති තැන පතිත වෙනවා. චිත්තං රක්ඛේත මේධාවේ චිත්තං ගුත්තං සුඛාවහං. ඒබඳු සිත යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවාද ආරක්ෂා කරනවා කියන තැනදී අපිට වැඩ දෙකක් කරන්න වෙනවා. අනතුරෙන් මුදවා ගන්නටත් ඕන යහපත ගැන දැනුවත් කරන්න. යහපත ගැන සබුද්ධික කරන්නට අපි ක්‍රියාත්මක වෙන්නත් ඕන. හරියට පොඩි දරුවෙක් වගේ. ඉතින් ඒ විදිහට කරනකොට චිත්තං ගුත්තං සුඛාවහං එසේ ආරක්ෂා කරගන්නා ලද සිත සැපගෙන දෙනවා අම්මා තාත්තා විසින් අපට කරලා දෙන්නටත් බැරි තරම් යහපතක් මනවින් රකින ලද සිත Tamanටම සිද්ධ කරලා දෙනවා එතකොට සුඛාවහං සැපගෙන දෙනවා සැපේ කියන එක දෙයාකාරයි සාමිස සැපේ සහ නිර්ාමිස සැපේ අර සිතට වසඟ වුණහම කාමගරුක වුණහම ඒතනත්තාට සැපේ හැටියට දැනෙන්නේම තමන්ගේ සිත විසින් ඉල්ලා සිටින දේ සම්පාදනය කිරීමයි. ඇස පිනවන්නට කැමති දෙයට ඒ තනත්තා ලොල්ුණහම ඒ ඇස පිනවන්නට ඕන කරන රූපය ලංකර ගැනීම පවත්වා ගැනීම තමයි සුවයක් හැටියට දකින්නේ. කන පිනවන්නට ශබ්දයට කැමති කෙනා කැමති ශබ්ද ඇහෙන්නට සලස්වා ගැනීම තමයි සුවයක් හැටියට දැනෙන්නේ. රසයට කැමති කෙනා ස්පර්ශයට කැමති කෙනා ආග්‍රහණයට කැමති කෙනා ඒ තමන් කැමති දේවල් ලබා ගැනීම තමයි සුවය සතුට හැටියට දකින්නේ. ඇයි ඒ තනත්තා කාමගරුකයි ඒ තනත්තා සිතට වසඟ වෙලා. එතකොට සිත විසින් ඉල්ලා සිටින ඉල්ලා සිටින දේ සම්පාදනය කිරීම සුවයක් හැටියට දකිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත ඉල්ලා සිටින ඉල්ලා සිටින දේ සම්පාදනය කරලා අපිට නිමක් කරන්න බෑ. ඇයිද? සිත ඉල්ලා සිටින එක් දෙයක් දුන්නහම අපි හිතනවා තෘප්තිමත් වෙයි කියලා. තෘප්තිමත් වුණා වගේ පෙනිලා ඊට පස්සේ ඊටත් වඩා සිතේ අපේක්ෂා පුළුල් වෙනවා. බලාපොරොත්තු වැඩි වෙනවා. කිසිවක් නැති කෙනෙකුට යාචකයෙකුට රුපියලක් දුන්නහම අපි හිතනවා සතුටු වෙයි කියලා. ඊට පස්සේ ඔහු එතනින් එහාට රුපියල් දෙකක් ගැන අපේක්ෂා කරනවා. රුපියල් 10ක් ගැන 100ක් ගැන එහෙම අපේක්ෂා කරනකොට අපි රුපියල් 100ක් දුන්නොත් ඔහු එතනින් එහාට දහසක් ගැන අපේක්ෂා කරනවා. අපි හැමෝගෙම සිත එහෙමයි ඉල්ලා සිටින දේ බලාපොරොත්තු වෙන දේ සම්පාදනය කළාම තව තවත් අපේක්ෂා කරනවා. ඒ වාහි සීමාවක් නැහැ. ඊළඟට අර බාහිර දේවල් ලබාගෙන ඒව මතම තෘප්තිමත් වෙන්නට පුහුණු වුණාම අපි පරපෝෂිත වෙනවා. බාහිර ලෝකයේ මතයි යැපෙන්නේ. ඒතර බාහිර දේවල් නැති වෙනකොට අපි දුකටපත් වෙනවා. අපේ සතුට දුක රඳා පවතින්නේ ලෝකේ දේවල් මත. ඒ වගේම ඒ බාහිර දේවල් ලබාගෙන ඇති කරගන්නා සතුට තෘෂ්ණා මූලිකයි. ඒ තෘෂ්ණාව නිසාම අපි ඇතුළතින් දැවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාමිස සුවය ලෝකේ උත්තරීතර සුවයක් නෙමෙයි ඒක తాවකාලික සුවයක් පමණයි. නිරාමිස සුවය කියලා දෙයක් තියෙනවා. එය තමයි ජීවිතයට, කයට, සිතට, මෙලවට, පරලවට සුවය සහනය ගෙනත් දෙන්නේ. මොකක්ද මේ නිරාමිස සුවය කියලා කියන්නේ? අර සාමිස සුවේ ලබන්නේ සිතට වසඟ වෙලා. निराමිස සුවේ ලබන්නට පුළුවන් වෙන්නේ සිත තමන්ට අනුකූල කරගෙන තමන්ට වසඟ කරගෙන අවශ්‍ය විදිහට රැකගන්නට පාලනය කරගන්නට දක්ෂ තැනැත්තා සතිය සම්පජඤ්ඤය ඇති කරගෙන සිහියෙන් නුවණින් සිත රකින්නට දක්ෂ තැනැත්තාට තමයි निराமிස සුවය ලබන්න පුළුවන්. निराமிස සුවය ලබන ක්‍රම තුනක් තියෙනවා. මනසේ මතුවෙන දුර්ගුණ ඒ දුර්ගුණ නිසා තමයි වහා වරදට පෙළඹෙන්නේ. එතකොට වරදින් වළක්වා ගැනීම, අකුසලයෙන් වළක්වා ගැනීම, ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර ආදී වරදින් වළක්වා ගන්නා අවස්ථාවේ වැරද්දක් කෙරෙන්න යන තැන ඒකෙන් රැකුණාම අපට ලොකු සුවයක් සතුටක් දැනෙනවා. ඒ වගේම සිත දැනුවත් කරන්නට ඕන ඒ වරදෙහි තියෙන අනර්ථය. එතකොට ඒ වරදට පෙළඹෙන දුර්වල මානසික තත්වයක් ටිකෙන් ටික වෙනස් වෙනවා. කෝපය, ද්වේෂය, මානය, ඊර්ෂ්‍යාව, සක්කාය දිට්ඨිය, මමත්වය මේවා ටික ටික අඩු වෙනවා අපේ සිත අපි ධර්මානුකූලව දැනුවත් කරනකොට. එතකොට වරදින් මුදවා ගන්නටත් ඕන නැවත නැවත සිත දැනුවත් කරලා අර දුර්වලකම වළක්වා ගන්නටත් ඕන. දුර්වලකම අඩු කර ගන්නටත් ඕන. අන්න එතකොට ඇති වෙන සුවය निराமிස සුවයක්. ඊළඟට ಗುಣ අවදි කරන්නට ඕන, ಗುಣ දියුණු කරන්නට ඕන, අවශ්‍ය තැනදී ගුණයේ පිහිටා සිටින්නට සිත පුහුණු කරන්නට ඕන. ඒ තුලින් අපට ලොකු කායික මානසික සුවයක් දැනෙනවා. එය නිරාමිස සුවයක්. ඊළඟට ලෝක ධර්මතා ටික ටික අවබෝධ කරමින් ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්නට ඕන. ඒ තුලින් ඇති වෙන කායික මානසික සුවය නිරාමිස සුවයක්. මෙන්න මේ විදිහට අකුසලෙන් වැළකීම, කුසල් දහම් වැඩිම, සිත පිරිසිදු කිරීම කියන මේ කරුණු තුනෙන් යම්කිසි කෙනෙක් යම් කායික මානසික සුවයක් ලබනවා නම් ඒ බාහිර ලෝකයේ මත රඳා පවතින දෙයක් නෙමෙයි, ඒ තෘෂ්ණා මූලික වූවක් නෙවෙයි, එය කෙලෙස් වලින් තොර සති සම්පජඤ්ඤයෙන් යුක්ත වූ කායික මානසික සුවයක්. ඒ සුවය තමයි निराமிස සුවයයි කියලා හඳුන්වන්නේ. ඒ නිර්ාමිස සුවේ ලබන තැනැත්තා බාහිර මතය පෙන්නේ නැහැ. Tamanගේ චිත්ත සංරක්ෂණය, චිත්ත දමනය මත තමයි ඒ තැනැත්තා සුරක්ෂිත වෙන්නේ, සුවපත් වෙන්නේ. ඒ වගේම සාමිස සුවේ ඇති තැනැත්තා සිතට වහල් වෙලා කටයුතු කරනවා. නිර්ාමිස සුවේ විඳින තැනැත්තා සිත Tamanට අනුකූල කරගෙන ප්‍රඥාවට සති සම්පජඤ්ඤයට අනුකූල කරගෙන කටයුතු කරනවා. අර සාමිස සෝය විඳින තැනත්තා තෘෂ්ණාවට වහල් වෙලා කටයුතු කරනවා මේ නිර්ාමිස සෝය විඳින තැනත්තා සති සම්පජඤ්ඤේ පාදක කොටගෙන කටයුතු කරනවා මෙසේ යම් කිසි කෙනෙක් දකින්නට දුෂ්කර වූ ඊතා සූක්ෂම වූ කැමැති කැමැති තැන වැටෙන මේ සිත ආරක්ෂා කරගන්නට සමත් වෙනවද සති සම්පජඤ්ඤේ ඒ තැනත්තා මෙලවත් පරලවත් සුව විඳිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා අපේ සුවය සතුට වෙන කෙනෙකුට නැති කරන්න බෑ. දරුවන්ට හිතෙන්න පුළුවන් අම්මා තාත්තා වැඩිහිටියෝ සමාජය තමයි අපේ සුවය සතුට නැති කරන්නේ කියලා. තරුණයාට හිතෙන්න පුළුවන් සමස්ත සමාජ රටාවම වෙනස් කරන්න ඕන ඒවෙන් තමයි මේ වැරද්ද වෙන්නේ කියලා. විවාහක අයට හිතෙන්න පුළුවන් බිරිඳ නිසා, සැමියා නිසා, දරුවෝ නිසා තමයි මේවා වෙන්නේ කියලා. මව්පියන්ට හිතෙන්න පුළුවන් දරුවෝ නිසායි මේ ගැටලුව ඇති වෙන්නේ කියලා. මේ ඇති වෙන සෑම තත්වයක්ම බාහිර ලෝකය නිසා ඇති වෙනවයි කියලා අපට හිතුණට බාහිර ලෝකයේ ඒවට ප්‍රත්‍ය වෙනවා විතරයි මූලික හේතු සාධක මතුවෙන්නේ අපේ සිත කෙලසීම නිසා ඒ සිත කෙලසෙන තැනින් සිත රැක ගන්නට අපි පුහුණු කරගත්තොත් මුළු ලෝකයම කන පිටට ක්‍රියාත්මක වුණත් අපට निराமிස සුවයක් ඇතිව කායික මානසික සැහැල්ලුව අත්විඳින්නට පුළුවන් ඒ සඳහා මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැමදෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි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 මොනුබුරා සහ මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා. පින්කමේ ආරමුණ වසර 8කට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු සැන්ඩි ජයමාන්න ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට දයාබර පියාණන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිස ප්‍රාර්ථනා ඇති කිරීම සුජීවත්ව සිටින නයනා ජයමාන්න මෞතුමියට සහ අනෙකුත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මිය පරලෝ යන්නට එදුණු මල්ජිනී සොහොයුරිය ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේටත් ලෝකවාසී සියලු දෙනාටමත් ආශිර්වාද කිරීම කියන මේ අරමුණ ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකම එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් સિદ્ધ කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් හිමින් ආරක්ෂා කෙරෙත්වා නයනා ජයමාන්න මෞතුමිය ඇතුළු මේ දූදරු මොනබුරු මිනිබිරියන් හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සැමටත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මීට වසර 8කට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු සැන්ඩි ජයමාන්න ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට දයාබර පියාණන්ට මේ පින් ලැබේවා ඒ වගේම මල්ජිනී සොහොයුරිය ඇතුළු ඒ මේ පරලෝකීය සියලු ඥාතීන් මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ පියාණන් සහෝදරිය ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් සසර ගමන සුවපත් කරගනිත්වා සුවසේ ගුණ නුවණ දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් හැම දිනාටම පෙරවන් සරණයි